සිංහලයන් නැතිදාට බුදුදහම. අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත මඩිහි පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් රචිත ලිපියකි. ಜಾති මේ සිංහල බුදු සමයෙන් පිට ගියදා වෙනසෙයි භූපතිනේ මෙය පුරාණ ගොවියන් කුඹුරු කොටමින් කී කවියක පදයකි. බුද්ධාගම නැතිදාට සිංහල ජාතියක් නැත්තටම නැහැ. යයි කීවේ ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන්තුමාය. බුද්ධාගමෙන් තොර සිංහලයෙක්ද නැත. සිංහලයාට බුද්ධාගමෙන් තොර කිසිවකුත් නැත. යනු උගතුන් විසින් පිළිගන්නාලද සිද්ධාන්තයකි. මේ හැම කියමනකින්ම ප්‍රකාශ වන්නේ සිංහල ජාතියත් බුද්ධාගමත් අතර කොතරම් දැඩි සම්බන්ධයක් පැවතුනාද දැන් පවතීද යන්නයි. යම් කිසි ජාතියක වැදගත්කම දැක්විය හැකි ගොඩනැගිලි නාට්‍ය හා චිත්‍රකලා සාහිත්‍යය ඉතිහාසය ශිෂ්ඨාචාරය වර්ෂය හා කොඩිය යනාදී මේ හැම දෙයින්ම සිංහලයාට නම් බුද්ධාගමෙන් තොරව පෙන්විය හැකි කිසිවක් නැත. බෞද්ධ වචනවලින් තොරව සිංහලයාට කතා කරන්නට වචනවත් සොයා ගැනීම දුෂ්කරය. ඒ බව උදේ ගුවන් විදුලියේ දවසේ සිතිවිලි වලට ඇහුම්කන් දුන් විට වැටහෙනවා ඇත. මේ කාරණේ නිසා අවුරුදු 2000කටත් වැඩි කාලයක් ලංකාවේ පැවතුනේ බෞද්ධ පරිසරයකි. ලංකාවේ බෞද්ධ පරිසරයේ කොපමණ හොඳින් පැවතුනාද යනු ලෝකයෙහි පැතිරී ගිය ගුණ ഘോഷයෙන්ම පැහැදිලි වෙයි. චීන ජාතිකයන් රත්නදීපයයිද සියම් ජාතිකයන් දේවලංකායයිද බුරුම වැසියන් සිංහ විහාරයයිද හින්දුන් ස්වර්ණ ලංකායයිද ව්‍යවහාර කළේ තම ගෞරවය මේ දෙවීන්ට දැක්වීමටය. තම්බපන්නේ ද්වීපය චෛත්‍ය මාලායෙන්ද අරහත් දජයෙන්ද බබලයි. එහි සිරියෙන් තැනක හිඳිනටද හෝනටද හැකිය. ඉරිතු සප්පාය, සීනාසන සප්පාය, පුද්ගල සප්පාය, ධම්මසවන සප්පාය යන මේ හැම පහසුකමක්ම සුලභයයි දඹදිව පුරා පැතිරී තිබුණු කීර්තිරාවයෙන්ද ලංකාවේ පැවති පරිසරයේ කෙබඳු යැයි සිතාගත හැකිය. පෙර ලක්දිව මහාමාර්ග පදිකමාර්ග පැන්හල් ගේදොර තොටුපොළවල් කඳු කැලෑ ගල්ලෙන් ගුහාකුටි විහාරශාලාදී ස්ථානයන් අතුරෙන් යම් යම් අය මාර්ගඵල නොලත් තැනක් නම් නොවූ බවද පිඬුසිගා වැඩ මදක් බලාපොරොත්තු වන ප්‍රස්ථායෙහි පවා ඇතැම් පැවිද්දන් මගඵල ලැබූ බවද එක් කලෙක ලක්දිව එකම පුහුදුන් භික්ෂුවක්වත් නොසිටි බවද විභංග අටුවාවෙහි සඳහන් වේ මෙයිනුදු ලංකාවේ තිබුණු පරිසරයේ කෙබඳුවයයි සිතාගත හැකිය. මෙසේ ලංකාවේ අවුරුදු දෙදහසකටත් වැඩි කාලයක් පැවති බෞද්ධ පරිසරය විදේශීන්ගේ පැමිණීම නිසා ඉබේම නැති වුණා නොවේ. එය ඔවුන් විසින් බලයෙන්ම විනාශ කරනු ලැබිනි. එසේ විනාශ වුණු බෞද්ධ පරිසරය නැවතත් ඇතිකර ගැනීමට තිබෙන බාධා නැතිකර දැමීමට බලවත් උද්ඝෝෂණයක් ඇති කළ යුතුය. බෞද්ධ පරිසරයට ඇති බාධා මොනවාද? මෙරට හා පිටරට මත්පැන් රේස් හා කානිවල් නමින් හැඳින්වෙන නානා සූදු අඩනිරුවත් නැටුම් කොක්ටේල් පාටි ආලිංගන නැටුම් සතුන් නැති කරගෙන කන්නට උගන්වන ආයතන කාමකෝප අවුස්සන අසභ්‍ය චිත්‍රපට රූපවාහිනිය කැසට් ටේප් වීඩියෝ ටේප් පොත්පත් ගුණදහම් වනසන අබෞද්ධ අධ්‍යාපනය යන මේවා බෞද්ධ පරිසරයට ඇති බාධකයන්ගෙන් කිහිපයකි. විශේෂයෙන් අබෞද්ධ අධ්‍යාපනයේ මේ හැම දුෂ්චරිතයකටම මුල් වෙයි. ඒ ඔප්පු කිරීමට මේ අධ්‍යාපන ක්‍රමය ඉහළටම දියුණු වී ඇති ඇමරිකාවේ දුෂ්චරිත ලේඛනය ඔබට උපකාර වෙනවා ඇත. අපරාධ අධ්‍යක්ෂකවරයාගේ වාර්තාව අනුව හෑම තත්පර පහළොවකටම ඇමරිකාවේ මහා අපරාධය බැගින් සිදුවේ. හෑම විනාඩි හතලියකටම මිනීමැරීමක් හෝ සියදිවි නසා ගැනීමක් හෝ ගැන අසන්නට ලැබේ. විනාඩි විසිනමයකට එක බැගින් ස්ත්‍රීදූෂණය සිදුවේ. හැම විනාඩි අටකට වරක් සොරකමක් හෝ විනාඩි පහකට වරක් පහරදීමක් හෝ වාර්තාවේ. විනාඩියෙන් විනාඩියට ගෙවල් බිඳීමක් වාර්තාවෙයි. තත්පර විසිපහෙන් විසිපහට සුළු හොරකමකි. විනාඩි දෙකහමාරකට වරක් මොටෝරිය සොරකමකි. තමා පරීක්ෂා කළ ඇමරිකානු කාන්තාවන්ගෙන් සියයට විසිහයක්ද පිරිමින්ගෙන් සියයට පණහක්ද විවාහයෙන් පසුව දුසිරිතෙහි යෙදෙන බව ඔප්පු වී ඇතැයි වෛද්‍ය කින්සි කියා ඇත. තමාට හමු ඇමරිකානු ස්ත්‍රීන්ගෙන් සීයට පණහක් විවාහයට පෙර අනාචාරයේ හැසිරුණු අය වන අතර උගත් ශිෂ්‍යාවන් අතර නෝගත් අයට වඩා දුරාචාරයේ වැඩියයිද දොස්තර කින්සි කියයි. තමා පරීක්ෂා කළ ගැහැණුන්ගෙන් සීයට අනුවක් සිරගෙට යැවිය හැකි තරම් දරුණු කාම වැරදි කර ඇතැයිද හෙතෙම වැඩිදුරටත් කියයි. තම දරුවන් අසත්පුරුෂ විදේශකයන් විසින් පෙත්තෙන් පෙත්තට කපනු ලබද්දීත්. බුද්ධාගම අත්නොහල සිංහලයා තනතුරට රක්ෂාවට ආවාහ විවාහයට පවා ආගම අත්හරින තත්ත්වයට පැමිණියේ මේ අබෞද්ධ අධ්‍යාපනය නිසා නොවේද. අප රට වැද්දන් පවා පන්සිල්හි තුන්වැනි ශික්ෂාපදය කඩ නොකොට ආරක්ෂා කළ බව වැද්දන් ගැන තොරතුරු සෙවූ සීජි සෙලිග්මාන් මහතා ලියා ඇත. අද ඒ තත්ත්වය වෙනස් වී ඇත. එබඳු කරුණුවලින් වැද්දන් පවා අසීලාචාර වූයේ මේ අබෞද්ධ ව්‍යාපාරය නිසා නොවේදයැයි සලකා බලන්න. කරුණු මෙසේ හෙයින් බෞද්ධ පරිසරයක් නැවත ඇතිකිරීමට නම් රටේ අධ්‍යාපනයේ මෙරට ශිෂ්ඨාචාරයට අනුකූල විය යුතුය. බෞද්ධ අධ්‍යාපනයේ යනුවෙන් විශේෂ අධ්‍යාපන ක්‍රමයක් නොවිය හැකිය. මෙකල උසස්යයි පිළිගත් කවර අධ්‍යාපන ක්‍රමයක් වුවත් දිය යුත්තේ සංවරය, හැදියාව පසුබිම් කරගෙන මේ රටේ ශිෂ්ඨාචාරයට ගැලපෙන පරිදිය. ලංකාවේ ශිෂ්ඨාචාරය බෞද්ධ ශිෂ්ඨාචාරයයි. එය කාහටවත් හානිකර එකක් නොවේ. අපේ ශිෂ්ඨාචාරයට ගැලපෙන අධ්‍යාපනයක් ලැබූ කාලයෙහි අප රට පැවති සාමය කොපමණ උසස් දැයි ඉතිහාසයෙන් හා ලෝකවාර්තාවලින්ද දැනගත හැකිය. ඉන් කීපයක් මිසේය. මැනවින් හැඳ පැළඳගත් රූමත් අඟනකට වටිනා මැණිකක් අත තබාගෙන ලංකාව මුළුල්ලේම ඇවිදින්නට පිළිවන්කම තිබුණු බව රංගිරි දඹුල්ලෙහි සෙල්ලිපියෙන් පෙනේ. මාගේ මුතුන් මිත්තන් වනචාරීව සිටියේදී යුෂ්මතුන්ගේ මුතුන් මිත්තන් සතුව තිබුණු සભ્યත්වයත් දක්ෂතාවයත් ගැන සිතූ මා තුළ ඊටාම નિરහංකාර නිහතමාන සිටිවිලි බලපවත්වන්නට විය. මේ වනාහි ලක්දිව පළමු නිදහස් උත්සවයට පැමිණි මහා බ්‍රිතාන්‍යයේ විදේශභාර ඇමති තැම්පත් ලිස්ටෝවල් සාමිකර ප්‍රකාශයකි. ලංකාවේ අවුරුදු විස්සක් පමණ වාසය කළ රොබට් නොක්ස්තුමා කීවේ මෙසේය. සිංහලයෝ වනාහි දඹදිවදී මා විසින් දක්නාලද අන්හැම මිනිසුන්ට වඩා යහපත් අය වෙති. ඔවුහු අන් හැම මිනිසුන්ට වඩා වාග්ය සම්පන්නද වෙති. ඔවුන් මధుර කතා ඇති ආචාරශීලී මිනිසයෝය. සිංහලයන්ගේ ගුණධර්ම සැකවින් වර්ණනා කරත හොත් මෙසේය. ඔවුන්ගේ ගමන් ලීලාවද හැසිරීමද ඊතා උදාරය. යම් කිසිවක් වහා තීරුම් ගත හැකි විචක්ෂණ ඥානයක් සිංහලයන්ට ඇත්තේය. ඔහු ස්වභාවයෙන් මස් කෑමත් මත්පැන් බීමත් අප්‍රිය කරති. ඔහු කිපිනිසුළු නොවෙති. කෝපයක් ඇතිවුවද එය වහා සංසිඳවාගෙන සමගි වෙති. සිංහලයෝ ඇඳිමෙන් පිරිසිදුය. ඊතා ශිෂ්ට ලෙස ආහාර අනුභව කරති. වැඩි වේලා නොනිදති. සිංහල ස්ත්‍රීන්ගේ හැසිරීම සුවිනීතය. ගමන් ලීලාවද ඊතා සංවරය. සිංහල ස්ත්‍රීහු අර පරිස්සමෙහි ඊතා දක්ෂ වෙති. ස්වාමි පුරුෂයෝ ස්වකීය භාර්යාවන් අතිශයින්ම විශ්වාස කරති. සිංහල ස්වාමිදුව කොතරම් මහේෂා කියුවත් කොතරම් දැසිදසුම් සිටියත් සියතින්ම ගෙදර සියලු කටයුතු කරති. සිංහලයෝ උදේ සවස පිළිම වහන්සේ ඉදිරියෙහි මල් පූජා කරති. නවගුණවැල් අතින්ගෙන නිතර භාවනාවේ යෙදෙති. සොරකම අතිශයෙන්ම පිළිකුල් කොට සලකති. කිසිම සිංහලයෙකු කවදාවත් සොරකමක් කළ බවක් මම නොදනිමි. සිංහලයෝ කරුණා කෙරෙති. පරහට උපකාර කෙරෙති. ආගන්තුකයන්ට දයාවෙන් සංග්‍රහ කෙරෙති. සිංහලයන් ළඟ මේ ගුණ ධර්ම ඇති බව අත්දැකීමෙන්ම දනිමි. සිංහලයන්ගේ භාෂාවද සිංහලයන් මෙන්ම පොහොසත්ය. එය මටසිලිටිය සුමදුරය අලංකාරය සිංහලයෝ චතුර කතිකයෝය සිංහල දවීපයෙහි එකම සිංහල හිඟන්නෙක්වත් නැත. මේ රොබට් නුක්ස් තුමාගේ ප්‍රකාශයක්. මේ කරුණු හොඳින් සලකා බලා බෞද්ධ පරිසරයට ඇදි බාධා දුරුකොට උපකාරක ධර්ම ළඟාකොට බෞද්ධ පරිසරයක් ඇති කිරීමට හැම බෞද්ධයෙකුම උත්සාහ දැරිය යුතුය. එසේ කිරීමට නම් ඉන්දියාවේ ධර්මාශෝක රජතුමා හා ලංකාවේ දුටුගැමුණු රජතුමා ආදීන් මෙන් නිර්මල බෞද්ධ ධර්මයේ රටේ අස්සක් මුල්ලක් නෑර පැතිරවිය යුතුය. ගමක් පාසා බෞද්ධ පාඨශාලා හා දහම් පාසල් ඇති කළ යුතුය. හැම ආරාමයකම ධර්මදේශනා හා ධර්ම සාකච්ඡා පවත්වා මහජනයාටද ධර්මයේ ඉගැන්විය යුතුය. සීල භාවනාදී ගුණධර්ම පුරුදු පුහුණු කරවිය යුතුය. පන්සලේදී මෙන්ම ගෙදරදීත් පාසලේදීත් සමාජයේ අන් හැම තැන්වලදීත් හැම කතාවක් හැම ක්‍රියාවක් හැම සිතිවිල්ලක් හා හැම ඉරියව්වක්ම ධාර්මිකව පවත්වන්නට පිළියෙල යෙදී යුතුය. දවස 1984 5යි 14 වෙනිදා මණිහේ මහා නායක ස්වාමීන් වහන්සේ විසින් රචිත මෙම ලිපිය කියවද්දී ඔබට අද තියෙන තත්ත්වයත් එදා තිබුණු තත්ත්වයත් 1984 තිබුණු තත්ත්වයත් අහසට පොළොවෙන් තේරෙනවා ඇති. ඒ වගේම රොබට් නොක්ස්ගේ කාලයේ තත්ත්වය වෙනම රටක්ක ස්වභාවයක් ලෙසත් තේරෙනවා ඇති. එච්චරකට අපි ගුණධර්මවලින් දුරස් වෙලා ධර්මය අතැරල ඉවරයි. ඒ නිසා මේ ධර්මය කිසිම හැලහැප්පීමකට ලක් නොකර මේ ධර්මය පිරිසිදුව තමන්ට ගලපාගෙන තමන්වත් සමාජයට වගකීම ඉටු කිරීම පිණිස දිනපතා ධාර්මික වැඩපිළිවෙලක හික්මීමට ඔබට සිහිනුවන ඉපදේවා තෙරුවන් සරණයි.